මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටිනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසර මේ නිස්සරණ වනි වාගේ පූර්ණ කාලීනව භාවනාවෙන් ගත කරන භාවනා මධ්‍යස්ථානයකට පැමිණෙන යෝගාවචරයෙකුට විශේෂයෙන්ම විපස්සනා භාවනාවෙන්ම පටන් අරගෙන කටයුතු කරන යෝගාවචරයෙකුට මෙවැනි භාවනා මධ්‍යස්ථානයකින් ලබා දීමද බලාපොරොත්තු වෙන මූලික විපස්සනා දැනුම සම්බන්ධ වෙන තාක් මේ තාක්කල් අපි දේශනා මාර්ගයෙන් විස්තර ඉදිරිපත් කරන්න යෙදුණා. ඒ අනුව කිසිම දැනීමක් අවබෝධයක් නැතුව නමුත් භාවනා මධ්‍යස්ථානයකටපත් වෙන කෙනෙක් අප්‍රමාදයේ කියන එහෙම නැත්නම් එළඹ සිටි සිහිය කියන මේ මූලික උපදේශයෙන් පටන් අරගෙන ක්‍රමයෙන් මූල කර්මස්ථානයකට හිත යොදලා ඒ අනුව සති සම්පජඤ්ඤ දෙක ක්‍රමානුකූල වඩමින් පූර්ණ විපස්සනාව පිළිබඳව අවබෝධයක් නැත්නම් අත්දැකීමක් සහිත මට්ටමකටපත් වෙන තැන දක්වා දැන් මේ දේශනා මාලාවේ මේ විකාශනය වෙමින් විග්‍රහ වෙන්නපත් වුණා. අවසාන වතාවට අපි ඉදිරිපත් කරගත්තේ ඒ විදිහට විපස්සනාව විපස්සනාවට මනසේ බැස ගන්න අවස්ථාව වෙන උද්‍යප්පය ඥානය කියන ප්‍රකට සම්දිස්ථානයටපත් වෙච්ච අවස්ථාව. එතනදී යෝගාවචරයට මූලික නැත්නම් ආධුනික යෝගාවචරයකට අවශ්‍ය කරන දැනුම ලැබෙන අවස්ථාව වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ නිසා පැරණි ආචාර්යයන් වහන්සේලා ඒ වාගේම ආචාර්ය මත પરම්පරාව අනුව මේක සාසනයේ ප්‍රතිෂ්ඨාව ලබන අවස්ථාව නැතිනම් භාවනා යෝගාවචරයේ වශයෙන් මුල් බැස ගන්න අවස්ථාව වශයෙන් සඳහන් කරනවා. මේ නිසා එවැනි ඒ කියන්නේ උද්‍යප්පේ ඥානය දක්වාම ක්‍රමානුකූලව ඉදිරියට භාවනාව දියුණු කරගෙන ගිහිල්ලා මනසේ විපස්සනාට වැටගත් යෝගාවචරයට සහතිකයක් දෙනවා නියත ගතික කියලා ඒ මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙල යම් පිළිවෙලකින් පිරියාදී දිගට පවත්වන්න පුළුවන් නම් සූර වෙනවා නම් ඒ යෝගාවචරයට මේ මරණයන් මැත්තේ මේ කය බිඳී යෑමෙන් කවදාකවත් දුක්ගතියකටපත් කරන්න නැති තරම් විශාල ආධාරයක් විශාල සරණක් පිහිටක් මේ දක්වා පවත්වපු මේ විපස්සනා වැඩ පිළිවෙල නිසාම ලැබෙනවා. මේ නිසා නියත ගතික ස්වરૂපයක් මේ අවස්ථාවේ යෝගාවචරය සෝකීය වශයෙන් අත්දැක ගන්නවා. මහබෝසතාණන් වහන්සේ ගැන කල්පනා කෙරුවොත් මහා බෝසතාණන් වහන්සේ මේ මට්ටම ඒ කියන්නේ මේ සෝතාපන්න අවස්ථාව නැත්නම් සෝතාපන්න తত্ত্বය තමා වශයෙන් මුලින්ම අරුණලු දැක ගන්න අවස්ථාව චූල සෝතාපන්න අවස්ථාවටපත් වුනහම මහා බෝසතාණන් වහන්සේ වගේ සම්මා සම්බුද්ධත්වයේ පතන යෝග අවස්ථරේකට මේ ප්‍රමාණ වෙන්නේ නැහැ. ඒ මහා බෝසතාණන් වහන්සේ මේ මට්ටමේ පැනලා ඒට වඩා හොඳ තහවුරුවක් ලබා ගන්න පුළුවන් යන්න පුළුවන් උපරිමේ වෙන සංඛාර උපේක්ඛා ඥානය දක්වාම ගමන් කරනවා. ඒ ගමන් කරලා එතනින් පස්සේ ඒ භවයේ ඉතුරු යම් කාලය තියෙනවනේ මේ පුරා පාරමිතා ශක්ති ධර්ම සම්පූර්ණ කිරීම සඳහා එහෙම නැත්නම් ලෝක සත්‍යය කෙරේ මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ කුසල් කිරීමේ කටයුතු වල යෙදෙනවා. යෝගාවචරයේ වශයෙන් නැත්නම් මෙලවදීම දැන් දැන් වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්ම අවබෝධ කිරීමට කටයුතු කරන යෝගාවචරය මේ අවස්ථාවටපත් වුණාට පස්සේ යෝගාවචර ජීවිතයේ ඇති වෙන මේ ලොකු වෙනස ලොකු විපර්යාසය පරිවර්තනය නිසා ලොකු වෙනසක් පෞද්ගලිකත්වයේ, පෞරුෂත්වයේ, මනුස්සත්වයේ ලොකු වෙනසක් ඇති වුණත් මේ බෝසත් ආදර්ශය අරගෙන දිගටම ඉදිරියට ගමන් කිරීමට තමයි උපදෙස් දෙන්නේ උනන්දු කරවන්නේ. ඒ මොකද මෙතනදී කොච්චර මේ පෙර භවවල කොච්චර අකුසල කර්ම කරලා තිබුණත් මේ ජීවිතේ කොච්චර නරක වැඩ නරක පුරුදු ඇතුව තිබුණත් යම් කිසි කෙනෙක් ආයති සංවරයේ පිහිටලා සීලයක පිහිටලා මේ තාක් විපස්සනා ඥාන වඩා ගත්තොත් ඒ මෙතුආකල් කරපු ඒ සියලුම අකුසල කර්ම මැඩලමින් ගතිය මීගාව භාවය සහතික කරලා දෙන්න පුළුවන් තරම් ශක්තියක් මේ චූලසෝතාපන්න මට්ටමේ පවතින. නමුත් මේක මුළු භවය පුරාම පවතින සහතිකයක් නෙවෙයි. එක භවයක් මේ ජීවිතෙන් පස්සේ ලැබෙන භවය පමණයි. ඒ නිසා මතු මැත්තේදී යෝගාවචරයායේ ලබාගත්තා වූ විපස්සනාවට පිවිසගත්තා වූ මාර්ගය තනවා වඩා ගන්නේ නැතිනම් දියුණු කරගන්නේ නැතිනම් යම් විදියකට පිළිහුණොත් ආයතනයක් ඉදිරියේදී කාය දුස්තරිත වචී දුස්තරිත සිද්ධ වෙන තත්ත්වයටපත් වුණොත් අපාගාමී වෙන්න පවා ඉඩ තියෙනවා. එක භවයකට සාතිකේ ලැබුණට ඉදිරිය පිළිබඳ සාක්ෂියක් නැහැ. අපි අර කලින් උපමාවක් වශයෙන් අර කරගත්ත මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව වුණත් කොහෙලා බලනකොට යම් වෙලාවක විපස්සනා ඥාන වඩා ගන්න තරම් ශක්තියක් ඇති වටින භවයක් ලැබුණොත් මහා බෝසතාණන් වහන්සේ සංඛාරූපේක්ඛා ඥානෙ දක්වාම ඒ කියන්නේ චූලසෝතාපන්න තත්ත්වෙ ඉක්මවල ඉදිරියට යනවා. එහෙම නමුත් මහා බෝසතාණන් වහන්සේ පවා අපාගත වෙච්ච අවස්ථාවන් තිරිසන් යෝනියටපත් වෙච්ච අවස්ථාවල් වාස්තවගත වෙලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ ලැබෙන නියත ගතික தত্ত্বය පමණ ඉක්මවල විශ්වාස කරන්නේ නැතුව මේක තව ඉදිරියට යෑමට පදනමක් පාදමක් කරගෙන ඉදිරියට යෑම තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. මේ කියන උද්‍යප්පේ ඥාන මට්ටමට හිත පත් වෙනවා වෙන විදිහට කියනවා නම් විපස්සනාව හොඳට තමා වශයෙන්ම වටහා ගන්න මට්ටමටපත් වෙනකොට යෝගාවචරයා ඊට කලින් ඒ විපස්සනා ඥානය නැත්නම් සප්පච්චය පරිග්‍රා ඥානය කියන ඥානය ලබන. ඒ ඥානය ලබන අවස්ථාව වෙනකොට ඒ කියන්නේ ප්‍රකටවම විපස්සනාවට බැස ගන්න මේ උද්‍යප්පේ ඥානය ලබන්න පිටරගේ හිත සූර භාවය, දක්ෂ භාවය ඇති කරගන්නවා. කුමක් උදෙසාද මොකක් වෙනුවෙන්ද මේ දක්ෂ භාවය, සූර භාවය ඇති කරගන්නේ කිව්වොත් තමන්ගේ ඉදිරියට ඉදිරිපත් වෙන තාකල් අරමුණ මානසිකාරයට නම් වීමේ සූර වෙනවා. අරමුණු මග ඇරෙනවට වඩා අරමුණු මානසිකාරයට නැංවීම වැඩි වෙනවා. ඍජුව මූලදෙන ස්වරූපේ වැඩි වෙනවා. මේ වැඩිවීමේදී හිත මෙතුආකල් පුරුදු පුහුණු කළ ආකාරයට ඒ එන එන අරමුණේ නාම රූප වශයෙන් බෙදා ගැනීමේ සූර වෙනවා අරමුණ වශයෙන් සාමාන්‍යයෙන් ආයනුපස්සනා වේදනානුපස්සනා ක්‍රමයට භාවනා කරන යෝගාවචරික නම් මුලින්ම කය සම්බන්ධ කරගෙන ගන්නා වූ පින්වීම හැකිලිම හෝ වේවා ආස්වාද ප්‍රස්වාසය හෝ වේවා ඒ වැඩපිළිවෙල රූප ධර්ම වැඩපිළිවෙලක් බවත් ඒ අරමුණේ Taman ඒ වේලාවට අරමුණු කරන පිම්බීම වේවා නැත්නම් ආස්වාසේ වේවා නැත්නම් හැකිලිම වේවා ප්‍රස්වාසේ වේවා රූප ධර්ම වැඩපිළිවෙලක් බව ඒ වැඩි කල්පනාවකින් තොරව එහෙම නැතුව ආයාසයෙන් තොරව වහා වටහා ගන්න පුළුවන් ස්වරූපේ යෝගාවචරයට පවතිනවා මේ මොහොතේදී මේකට කියනවා සූරකම කියලා. ඒ අරමුණ වහා වටහා ගන්නා වූ හිත නාම ධර්මයේ වශයෙන් යෝගාවචරය තීරු ගන්න. ඒ කියන්නේ අරමුණක් මතුවීම සමගම එහි නාම ධර්ම රූප ධර්ම වෙන්කොට දැන ගැනීමේ සූර භාවය ඇති වෙනවා. මේ සූර භාවය මතුමත්තේ යෝගාවචරයා මේ නාම ධර්මයේ නිසා හිතේ වෙන පෙරලි නැත්නම් රූප ධර්ම නිසා නාම ධර්ම රූප ධර්ම නිසා නාම ධර්මයේ ඇති වෙන වෙනස්කම් ඒ වාගේම නාම ධර්මයේ නිසා රූප ධර්මයේ ඇති වෙන වෙනස්කම් නාම ධර්මයේ නිතාම පසුපසු නාම ධර්ම වල ඇති වෙන වෙනස්කම් රූප ධර්ම දිහා බලාගෙන ඉන්නකොට ඒ රූප ධර්ම වල ඇති වෙන සංතති වෙනස්කම් ආදී විදිහට මේ වෙනස්කම් විශේෂයි දැන් හිත සූර වෙනවා කර්මණ්‍ය වෙනවා මේ කර්මන්නේ වීම නිසා නාම රූප ධර්ම දැකගත් අපමණක් නෙමෙයි ඒවා එකිනෙකා වශයෙන් හේතු වශයෙන් ඵල වශයෙන් සම්බන්ධ වීම කෙරෙහි හිත නතු හිත යෙදෙන මේ යෙදීමට කියනවා සම්‍යක් විදිහට විපස්සනා කිරීම කියලා නැත්නම් සෞඛ්‍ය සම්පන්න විදිහට හිත සූර වීර භාවයටපත් වීමක් කියලා කියනවා මෙහෙම නොකරන මේ විදිහට ක්‍රමානුකූල භාවනාවක නොයදෙන කෙනෙක් නම් අරමුණු මත වීම භාවනා කළත් නොකළත් ඉබේම සිද්ධ වෙනවා. ඒ අරමුණට හිත අයෝනිසෝ මනසිකාරයෙන් යෙදීම කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා යෝගාවචරය වගේ මතුවෙන අරමුණේ නාම රූප දැක ගන්නවා වෙනුවට අයෝනිසෝ මනසිකාරයේ කියන මෝහ ස්වરૂපයේ අධික නිසා අරමුණ ස්ත්‍රී වශයෙන් හෝ පුරුෂ වශයෙන් හෝ එහෙම නැත්නම් අරමුණ ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් හෝ ගන්න. අරමුණ සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් ගන්න. නিত্য වශයෙන් ගන්න. ආත්ම වශයෙන් ගන්න. මෙන්න මේ කියන සම්මුතියේ ඇලී බැඳී ගැනීම නිසායි අපි මෙතුආකල් සංසාරේ ගමන් කරේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව දෙන උපදේශ මාර්ගය නිසා එවැනි විදිහට සම්මතානුකූලව ස්ත්‍රී පුරුෂ වශයෙන් අරමුණ තේරුම් ගැනීම ප්‍රිය අප්‍රිය වශයෙන් අරමුණේ ආමර්ෂණේ සම්මර්ෂණේ කිරීම නතර වෙලා ඒට හාත්පසින්ම වෙනස් අරමුණේ ඇති රූප ධර්ම රූප වශයෙන් අරමුණ දැක් ගන්නා හිත කියන නාම ධර්ම නාම ධර්ම වශයෙන් දැක් ගැනීම සිදු වෙනවා. මේ නිසා යෝගාවචරය හොඳට තේරුම් ගත යුතු කාරණා මොකද්ද? අයෝනිසෝ මනසිකාර්යයක් යෝනිසෝ මනසිකාර්යයක් අතර මැද විස්රාමයක් නැහැ. ඒ දෙක අතරමැද විවේක ගන්න තැනක් නැහැ. එක්ක අකුසලය එහෙම නැත්නම් කුසලය. එක්ක යෝනිසෝ මනසිකාරයෙන් හිත නාම රූප වශයෙන් දැක ගන්නවා. එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් මේක ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් ප්‍රිය අප්‍රිය වශයෙන් තෝරනවා බේරනවා. මේ දෙක අතර ලොකු වෙනසක් වෙන විදිහට කියනවනම් සම්‍යක් විපස්සනා මාර්ගයේ හෝ මෝහාන්ධකාරයේ සංසාර ගමන් කරන මාර්ගයේ කියන මේ දෙක තීන්දුව වෙනවා. මේ නිසා නාම රූප ධර්මයේ කියන එක විශාල දැනුමක් එහෙම නැත්නම් විශාල ලාභ රාශියක් ගැන නුදුන්නත් විශාල අලාභ රාශියක් වසාහෙල විශාල අකුසලයකට වැටෙන්න තියෙන නොදැනීම ලුහුටා යන්න තියෙන මාර්ගයක් නතර කරලා හිතේ ප්‍රකෘති tattේ මධ්‍යස්ථ tattේ පවත්වනවා මේ නිසා නාම රූප ධර්ම વિશે හිත බැහැ ගන්නවයි කියලා කියන්නේ ඒ හිතේ කවදාකවත් මේ ස්ත්‍රී පුරුෂ ආශාවල් එපාකම් වලට ඉඳ නැති ස්වરૂපය. මෙන්න මෙතනයි ආරසා වෙන තැන. යෝගාවචරය වටහාගත යුතු තැන මේකයි. දැන් මේ අපි විස්තර කරන ස්ථානයේ කියන පච්චේපරිග්‍රහ ඥානයේදී යෝගාවචරගේ හිත ඒ විදිහට නාම රූප දෙක හඳුනා ගැනීම පමණක් නෙවෙයි ඒකත් එහා ගිහිල්ලා මේ නාම රූප ධර්ම වලම එකිනෙකා විශේෂයි බලපාන ආකාරය සම්‍යක් ක්‍රමයට දැක ගන්න. වෙන විදිහකට කියනවා නම් නාම ධර්ම තව නාම ධර්මයකට හේතු වෙන හැටි. නැත්නම් රූප ධර්මයකට හේතු වෙන හැටි. එහෙම නැත්නම් රූප ධර්මයක් තව රූප ධර්මයකට හේතු වෙන හැටි. රූප ධර්මයක් තව නාම ධර්මයකට හේතු වෙන හැටි වශයෙන් අර විෂදව පැහැදිලිව සරලව ඍජුව වෙන් කරගත්තා වූ නාම රූප ඒ මාර්ගයේම තවත් පියවරක් හේතුඵල වශයෙන් සම්බන්ධතාවය දකින්නයි කියලා කියන්නේ මෙන්න මේ බැස ගැනීමට කියනවා අරමුණ විනිවිදිනවායි කියලා. මේ බැස ගැනීමට කියනවා මුල් බහිනවායි කියලා. මේ බැස ගැනීමට කියනවා පිහිට ආධාරයක් ලබනවායි කියලා. ඒ කියන්නේ මතුවෙන අරමුණ ප්‍රිය වේවා අප්‍රිය වේවා සම්මුති වශයෙන් ගැටේ මෙතුආකල් භාවනා කිරීමෙන් ලැබපු පුරුද්ද නිසා අරමුණ මූලිකවම ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව හිත අරමුණේ ඉනංගන. අරමුණේ ඉනංගවල විචාරයේ වශයෙන් අරමුණ පරීක්ෂා බලනව මේ රූප කොටස නාම කොටස. ඊට පස්සේ විවේකීව එහෙම නැත්නම් උපේක්ෂීක උපේක්ෂකව බලාගෙන ඉන්නවා මේ රූප ධර්ම මේ නාම ධර්ම වලට නැත්නම් නාම ධර්ම රූප ධර්ම වලට බලපාන ආකාරය. මේ විදිහට අරමුණ හොඳට විසදව දැක ගන්නවයි කියලා කියන්නේ මට්ටම් දෙක තුනකින් යථාව යථා ස්වરૂපය දැක ගැනීම. මෙහෙම නොවුනනම් සංසාරගත පුරුද්දට අයෝනිසෝ මනසිකාරය සිද්ධ වෙන්නේ මොකද්ද? අරමුණ ඉදිරිපත් වෙච්ච ගමන් වහපියක් නැතුව වහාම තමන්ගේ පරණ පුරුදු ක්‍රමයට ඒක ප්‍රිය භාවයේ අප්‍රිය භාවයේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ సంతාන ආකාර වශයෙන් ආමර්ෂණය කරයි. රාග, ద్వේෂ, මෝහ නිස්සෘතව තීන්දුවකට පෙළෙන. අන්නේ තීන්දුව ඒකාන්තයෙන්ම යෝගාවචරයට අනර්ථ කරයි. ඒ විතරක් නෙවෙයි යෝගාවචරය ඉන්න පරිසරයේ අනෙක් අත්තන්ටත් අනර්ථ කරයි. ඒ මොකද මෝහ පදනමේ සිදුවෙන නිසා. මෙතුආකල් ගණන් දැනගෙන හිටිය සම්මුති එහෙම නැත්නම් සංඥා රාශිය ගිලීගෙනම ගන්නව තීන්දුවක් නිසා. නමුත් මේ නාම රූප දැක ගන්නවා කියලා කියන්නේ අන්නේ මේ මෙතුආකල් තුනේ සංඥා තොගයටම විශ්‍රාම දෙනවා. කිසියම් දෙයකින් වැඩ ගන්න ඒව ඒ මට්ටමේ නතර කරලා අලුත් ඇහැකින් නවමු ඇහැකින් අරමුණ දිහා බලන බලනකොට ඒකේ නාම රූප වශයෙන් වැටෙනවා නමුත් යෝගාවචරය එයින් සන්තෝෂ වෙන්නේ මේ තවත් ගැඹුරකට යනවා මේ නාම ධර්ම රූප ධර්ම વિશે එකිනෙක බලපාන ආකාරය දැක ගන්න අසුලුව මේ විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ හත්කියියත් සහිතව අරමුණ දැක ගන්න මෙන්න මේ தත්ත්වයට දැක ගන්නකොට යෝගාවචරයා මෙතුවාකල් අරගෙන ආවනම් උපාදාන රාශියක් ditthi upadana සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියලා මේව ඔක්කොගෙම පණ දුර වෙන්න පටන් ගන්නවා මේවට පණ එන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණ දිහා බලනකොට තමයි අය යෝනිසෝමනසිකාරයෙන් අරමුණ දිහා බලන්න බලන්න මෙතුආ කල් ඒකට පණ කොමින් තිබුණේ ශක්තිය ගිලිහි යන පටන් අරගන්නවා. විවිලි යන පටන් අරගන්නවා. ඒ වෙනුවට යෝගාවචරය නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් දැක ගන්නකොට යෝගාවචරයට තිබුණු নানা ප්‍රකාර සැක සංඛා දුරු වෙන්න පටන් අරගන්නවා. මේ සංඛා දුරු වීම සිදු වෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්න මොහොතක් මොහොතක් පාස සංඛාවට සැකේට පදනමක් නැතුව යනවා. මේ පදනම් විරහිත தત્ත්වයේ දිගට පවත්නවා නම් යෝගාවචරය සූරයි කියන්නේ පුළුවන්. මේ සූර භාවය කොහොමද අරමුණ ඉදිරිපත් වෙච්ච ගමන් අරමුණ නාම රූප වශයෙන් දැක ගන්න. ඊ අරමුණියත් ආ වූ හේතුඵල සම්බන්ධතාවය දැක ගන්නවා මේකට කියනවා හිතේ කර්මණී භාවය කියලා. හිතේ කාර්ය ක්‍රියාශීලී ස්වરૂපේ. වහා ක්‍රියාවට නගා ගන්න පුළුවන් සුඛාල වැඩ රාජකාරියක් විදිහට එහෙම නැත්නම් ක්‍රියාදාම විදිහට වැඩ රාශියක් විදිහට පේන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයට භාවනාවේ සජීවීකම පණින ස්වරූපයක් දැක ගන්නවා. මෙන්න මේ මේරීම එහෙම නැත්නම් මේ විදිහට සප්පච්චය ප්‍රත්‍යත් සහිතව මේරණ ස්වරූපේ තමයි ඉදිරියට යෑමේදී උද්‍යප්පේ ඥානීය වශයෙන් අරමුණක් හිතත් සම්පූර්ණ කර්මන්නේ ස්වරූපයකටපත් වෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයට අර අපි ගියේ පාරක් මතක් කරගත්ත විදිහට මේ මිනිස්සේ හිත කැත්තා වූ ශක්තිය. ඒ වාගේම නිවැරදිව යොදාගත්තු මේ Taman ඇති කරගත්තා වූ සති සමාධි ආදී ධර්මවල තියෙන විනිවිදන ශක්තිය අත්දක ගන්න පුළුවන්. ඒ නිසා හිතේ පුදුමාකාර විදිහේ තස්සද්ධියක්, ලහුතාවයක්, මුදුතාවයක්, කර්මඤ්ඤතාවයක් ඇති වෙනවා. බොහොම සහැල්ලුයි. බොහොම සුනම්‍යයි. කිසිම පැකිලීමක් නැහැ. හිතේ කිසිම නිදිමත ගතියක් නැහැ. වහවහ වහවහ මතුවෙන මතුවෙන අරමුණට හිතේ විතක්කේ වශයෙන් නැංවීම දිගට එහෙම වීර්ය කිරීම යෝගාවචර පුදුම විදිහට අත්දැක ගන්න පුළුවන්. මේ හිතේ පහළ වෙන්නා වූ පස්සද්දී ලහුතාවේ මුදුතාවේ කම්මඤ්ඤතාවේ කියන එක යෝගාවචරය භාවනා පරියන්කේ කය වශයෙන්ම කරගන්නවා. මේ නිසා තමයි යෝගාවචරයට විශේෂ පීතිපස්සද්ද ඥාන පහළ වෙන්න පටන් අරගන්නේ. උපමාවක් වශයෙන් බුද්ධ දේශනා යම් යම් තැන්වල සඳහන් වෙනවා වී කරලක එහෙම නැත්නම් ධාන්‍ය කරලක උඩ ඉදිකටක් වගේ නන්දුවක් හිටිනවා. ඒ නන්දුව විශේෂයෙන්ම ওই පරණ සම්ප්‍රදාන කුල වල සම්ප්‍රදාන කුල ಜಾතිවල මේ වීණාණ්ඩුව බොහොම ප්‍රකටයි. දැන් කාලෙකින් වී වල ඒක බොහොම කෙටි කරගෙන කියනවා. මෙන්න මේ වීණාණ්ඩුව වී කරල වේලෙනකොට ශක්තිමත් වෙනවා. ඒක එකම කෝණයකින් නැත්තම් හරියටම එකලස් වෙලා ඇනුනොත් මේ ගෝයන් කපන ඇත්තන්ගේ කුඹුරු වැඩ කරන කොළදින් වැඩ කරන ඇත්තන්ගේ හැම සිවිය විනවිදගෙන මස් කාගෙන ඇතුළට යනවා. නමුත් ඒ වීනන්දුව යම් විදියකට අතින් සාමාන්‍ය පොඩි කරන්න ගත්තොත් බොහොම ඉක්මනට පොඩි කරලා ගන්නවා. නමුත් ඒක එකලස් වුණොත් ඒක සිවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සතිය නිසියාකාරයට එල්ලන වී පැවතුනොත් බොහොම දුර්වලයි. නමුත් යම් වෙලාවක එක ක්ෂණයකින් ඊගාක්ෂණයට ඊගාක්ෂණයකින් ඊගාක්ෂණයට ආදී විදියට සතිය එකින් එකට එකින් එකට එකලස් වෙලා ගොනු වෙලා ආවොත් ඒ ආත් වේලාවක අරමුණේ කාම රූප දැක ගන්නවා හේතුඵල ධර්ම දැක ගන්නවා ඉන් ඉදිරියට තවත් වේගවත් වෙනකොට සෑම මතුවෙන නාම ධර්මයක්ම සෑම මතුවෙන මතුවෙන රූප ධර්මයක් සෑම මතුවෙන ධර්මයක්ම සෑම මතුවෙන ඵල ධර්මයක්ම නැත්නම් සංස්කාර ධර්මයක්ම වහවහ ඇති වී නැති වෙනවා කියන කර්මතම අරමුණ උන්නු කරලා. එහෙනම් අරමුණ සම්පූර්ණයෙන්ම විනිවිද ගන්න පුළුවන් තරමට මේ සතිය වීනණ්ඩුවක් වගේ සමහරලාට හැම සිවිය මස් විදගෙන ඇතුළට ය아가න්න පුළුවන් තරම් ශක්තියක් ඇති මේ වෙලාවේදී යෝගාවචරයට මේ විශේෂ තමන් මෙතුව ආකල් අත්න දක්වා වූ ඒ විශේෂ ප්‍රීතිය ඒ විශේෂ ප්‍රසද්ධිය පහළ වෙනවා ඒ පස්සද්ධිය පහළ වීමත් සමගම යෝගාවචරය විපස්සනා යෝගාවචරයකට පමණක්ම මේ ලෝකෙදී අත්දකින්න පුළුවන් ඇතුළතින් හටගන්නා ශ්‍රද්ධාව අත්දකින්න පටන් ගන්නවා. මෙතෙන්ට එනකම්ම ඒ කියන්නේ මේ උද්‍යප්පේ ඥානාදී තමන් වශයෙන්ම අරමුණ විනිවිදලා තමන් වශයෙන්ම කායචිත්ත වශයෙන් පස්සද්ධි රූප ලහුතා මුදිතා මුර්ධ භාව ඇති වෙන තාක් කල්ම යෝගාවචරය කරන්නේ මේ ශ්‍රද්ධාව සාද ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව සංඝයා වහන්සේලා කියන ආචාර්ය પરම්පරාව කෙරෙහි ඇති ශ්‍රද්ධාව මේ නිසා යෝගාවචරය මෙතුආකල් ඒ අරමුණ කෙරෙහි ප්‍රියමනාප අප්‍රියමනාප කන් නැතුව අරමුණට හිත යොදන්ට කියලා කියන උපදේශය පිළිගත්තා. අදහාගත්තේ ප්‍රසාද ශ්‍රද්ධාව. ඒ ප්‍රසාද සද්ධාවෙන් මෙතුආකල් කරගෙන ගිහිල්ලා යෝගාවචරයා මේ ශ්‍රද්ධාව, වීරිය, සති සමාධි ආදී ධර්ම යම් ප්‍රමාණයකට වැඩගත් වුණාට පස්සේ ඒ ධර්ම සමව ක්‍රියාත්මක වෙන දෙකට අතර පස්සේ අන්න යෝගාවචරය අරමුණ විනිවිදිනවා. කොහොමද විනිවිදින්නේ? රූප වශයෙන් නාම ධර්ම වශයෙන් දැනගන්න. හේතුඵල වශයෙන් දැනගන්න. මේ සියලුම සංස්කාර ධර්මියෝ හොඳට සමීපව බැලුවොත් ඒකේ කිසිම තැනක නැවැත්මක් ස්ථීර භාවයක් නැහැ වහ වහ ඇති වී නැති වෙන බව දැනගන්නකොට යෝගාවචරයට අමානසික ප්‍රීතියක් අමානසික රතියක් පහළ වෙනවා ඒ මොකද අභ්‍යන්තරයෙන් තමා වශයෙන්ම ප්‍රත්‍යක්ෂව මේ සදා පහළ වෙන නිසා ඒ නිසා අභීතව ප්‍රකාශ කරන්න පුළුවන් සඳහන් කරන්න පුළුවන් මෙවැනි ශ්‍රද්ධාවක් ලෝකෙ පහළ වෙන්නේ එකම එකනටයි ඒ විපස්සනා යෝගාවචරයක් පමණයි. විපස්සනාවේ මෙපිට ලෝකයා මේ පවත්වාගෙන යන සියලුම අනිකුත් ශ්‍රද්ධාවන් ඒ නිසා ප්‍රසාද ශ්‍රද්ධාව ගණයට වැටෙනවා. ඒක හරියට වස්තුවක පිටින් ගාපු සායමක් වගේ. ඒ සායම ඒ පිටින් ගාපු එක මත මිසක වස්තුවට ගුණ ශීසයක් ඇති කරන්නේ නැහැ. ඇතුළතින් සාරයක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රසාද ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන දෙන උපදේශ පන්ති ඊටාම ගෞරවයෙන් ඉදිරියට කරගෙන යනකොට නාම රූප පරිච්ඡේද පච්චේ පරිකහ ආදී වශයෙන් ඉදිරියට යන යෝගාවචරය නම් මෙන්න මේ කියන උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී විශේෂ ඒ කියන්නේ Tamanටම Tamanගේම ප්‍රත්‍යක්ෂයේ මත පහළ වුණා වූ මේ විශේෂ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ශ්‍රද්ධාවට ඒ නිසා කියනවා ඕකක්කන ශ්‍රද්ධාව කියලා. Taman තුලින්ම උපන්නා වූ ශ්‍රද්ධාව. ඒ නිසා යෝගාවචරය නියත ගතික කප්පයටපත් වෙනවා. නැවත නැවතත් දැන් යෝගාවචරයට පිටිපස්සේ ඉඳගෙන මතක් කරන්ට උනන්දු කරවන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇතුළතින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න හැටි දන්න. මේ ශ්‍රද්ධාව නිසාම යෝගාවචරයට මිතුවක්කල්. ඉතරපු ව්‍යාපාරේ යාමේ ප්‍රතිඵල වශයෙන් තමයි දැන් අරමුණක් විනිවිද දක් ගන්න පුළුවන්. විපස්සනාවට දොර ඇරී කියන ඒ ධර්ම න්‍යාය අනුකූලව පහළ වෙන්නා වූ කුසල ඡන්දේ පහළ වෙනවා. මෙන්න මේ සද්ධා ඡන්ද කියන ධර්ම දෙක නිසා වීර්ය පහළ වෙනවා. ඒ වීර්යයත් වෙනද වීර්යයට වඩා විශේෂයෙන්ම පිටිපස්ස කෙනෙක් ඉඳගෙන පාරට යොමු කරවමින් උසි ගන්නවන වීර්යයක් උනන්දු කරන වීර්යයක් නෙවෙයි Taman තුලින්ම පහළ වෙන වීර්යයක්. ඒ වීර්ය නිසාම සතිය සුපතිත්ථිත සතියක් වඩපත් වෙනවා. ඒ සුපතිත්ථිත සතිය තමයි යෝගාවචරය භවයේ ලබන ප්‍රතිෂ්ඨිත භාව. වෙන විදිහට කියනවා නම් අරමුණ ස්ත්‍රී වේවා පුරුෂ වේවා උතුරු දිගින් වේවා දකුණු දිගින් වේවා කොයි පැත්තකින් ආවත් මේ අරමුණේ පළු දෙකක් වශයෙන් පවතිනවා නාම ධර්ම රූප ධර්ම පවතිනවා. මේ පළු දෙක හේතුඵල වශයෙන් එකිනෙකාට ක්‍රියාත්මක වෙනවා. මේ නාම රූප ධර්ම දෙකෙන් තොර ජීවාත්මයක් එහෙම නැත්නම් පවතින සත්වයේ ස්ත්‍රී පුරුෂයෙක් නැහැ. මේ ස්ත්‍රී පුරුෂයා වශයෙන් ඉන්න සත්වයින්ට සත්වයින්ව මවන අනකරන සර්ව බලධාරී දෙවියෙක් හේතු ඇති කරනවා නෙවෙයි ඵල ඇති කරනවා නෙවෙයි. හොඳට පිළිවෙද බැලුවොත් ඕනෙම අරමුණක මේ නාම රූප ධර්ම හේතුඵල ධර්ම දැක ගන්න පුළුවන් විදිහටම සතිය පිළිතනවා. මේ සතිය තමයි මේ විපස්සනා සතිය තමයි සතිපට්ඨාන කියන වචනයට ගැළපෙන ඒකට තරම් නම්බු කරන්න පුළුවන් වචන. මේ විදිහට සතිය සුපතිච්චිත භාවය ඇති වෙනකොට මතුවෙන මතුවෙන අරමුණේ යෝගාවචරයට සමාධිය නැත්නම් ඒ ඒ ක්ෂණයේ පවතින ආව සමාධිය තේරෙනවා. දැන් මේ අවස්ථාවේදී තමන්ගේ නීවර ධර්ම දුරු වෙච්ච බවත් අරමුණට හිත ඍජුව මුණ දීලා තියෙන බව මේක ඉදිරියට පවත් ගන්න නම් ශ්‍රද්ධාවෙන් කොච්චර අවශ්‍ය කරනවද? වීර්යයෙන් කොච්චර අවශ්‍ය කරනවද? සතියෙන් කොච්චර අවශ්‍ය කරනවද කියන එක යෝගාවචරයට වැටේනවා. මේ නිසා සතිය සමාධිය පිළිබඳව තමන්ටම තමන්ගේ පරිචයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ නිසා බොහෝ අවස්ථාවලදී යෝගාවචරයට තමන්ගේ ජීවිතයේ පැය 24න් තදබල නින්දේ පසුන වෙන අනිකුත් සෑම වෙලාවකම සතියක් පරියංකයේදී සක්මනේදී ආදී විශේෂ ස්ථානවල ගැඹුරු සමාධියක් ඇති කරගනිමින් මේ ඇත්ත ඇති හැටි වටහා ගැනීම නැත්නම් යථා භූත පවතින తত্ত্বය ඒ ආකාරයෙන්ම වටහා ගැනීම ඥාණයට ඉඩ සලසා ගන්න පුළුවන් මේ නිසා මේ පත්‍ය වශයෙන් පත්‍ය හේතුපත්‍ය සහිතව නාම රූප ධර්ම තේරුම් අර ගැනීමෙන් යෝගාවචරයට දුරු වෙන සැකය විශාල සාන්තියක් විශාල සහනයක් ඇති කරගන්න. මේ සාමිනී සාම යෝගාවචරය මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සැපය මේකය නැත්නම් වේදිත විඳ ගන්න පුළුවන් සැපය. ඇහෙන් විඳින, නාසයෙන්, කටෙන්, කනෙන්, ශරීරයෙන් ආදී වශයෙන් විඳින සැපය මේකය. ඒ වගේම අවේදිත සැපය මේකය කියලා තේරුම් ගන්න. මේ අවේදිත සැකේ සැපෙන්ම සාන්ත සාන්ත භාවයක් නිතියම පවතින නිසා සන්ත සුඛයේ වශයෙන් යෝගාවචරය මෙතනදී තේරුම් ගන්න. නමුත් මේ චූලසෝතාපන්න අවස්ථාවේදී වෙන විදිහකට කියනවා නම් මේ පච්චේ පරිකා ඥානීදී සැක දුරු කර ගැනීම යෝගාවචරය ඇති වෙන මේ වෙනස ඒ ඒ වෙලාවේදී උපයාගත යුතු වෙනසක්. ඒ වෙනසට යෝගාවචරය Taman වශයෙන් අධ්‍යක්ෂ රාශියක් රැස් කර ගන්න. කොතනින් පටන් අරගත්තත් ඒ தത്വෙට හිත දියුණු කිරීමේ Taman ගේම පරිචය ඇති වෙනවා. නමුත් ඒක දිගටම නොසලී එහෙම නැත්නම් ආපසු නොහැරී පවතිනවායි කියලා විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය ඇති කරගන්න නම් යෝගාවචිත අවශ්‍ය වෙන්නේ මේ කලා වූ ක්‍රමයටම දිගටම අරමුණෙහි නැත්නම් සංස්කාර ධර්මයෙන් සම්මස්නය කරන්නට. දිගට සම්මස්නය කරනකොට කරනකොට යෝගාවචරයට සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව ප්‍රීතිපාමජ්‍ය උපදිනවා. ඒ ප්‍රීතිපාමෝජයේ උපදින නිසා මෙතුවක්කල් භාවනාවට වැඩිය දැන් යෝගාවචරයට ප්‍රතිඵල දැක දැක ඉදිරියට යන්න පුළුවන් ස්වරූපයක් ඇති වෙන නිසායි ඒ වේදිත සුඛේ අවේදිත සුඛේ අතර වෙනසක් දැක ගැනීමේ වාසනාව නැත්නම් ඒ ප්‍රෝජනය යෝගාවචරයට ලැබෙන නිසායි ඒ භාවනාවත් මේ භාවනාවත් අතර වෙනස වෙන විදිහට කියනවා නම් විපස්සනා පුරුදු වෙන කාලේ ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද වඩන වෙලාවේදී පච්චේ පරිඥා ඥාන වඩන වෙලාවේදී වෙහෙසක් පවතී. ඒ මොකද කියන දෙයටයි වැඩ කරන්නේ. දෙන උපදේශ වලටයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඒ දේ කෙරුවොත් හරියන්නත් පුළුවන් නොහරියන්නත් පුළුවන්. හරි ගියොත් හොඳයි. වශයෙන් විපස්සනාට බැසගෙන තියෙන නිසා හරියන සෑම අවස්ථාවකම ඒ ඒ ආකාරයට යෝගාචර ප්‍රීතිපාමෝජ්‍ය උපදිනවා. ඒ ප්‍රීතිපාමෝජ්‍ය උපදීම නිසා භාවනා වැඩ පිළිවෙල ඉදිරියට ය아가න්ට යෝගාවචරයට ලොකු හයියක් ලොකු ගැම්මක් මේ නිසාම තමයි මේ සුඛසි මෙවැනි පිටින් හඳුන්ලා දීපු නැත්නම් ඇදහිය යුතු තමා විසින් ප්‍රතික්ෂ තමන් වශයෙන්ම අත්දැකීම් සහිතව එහෙම නැත්නම් තමන්ගේම අත්දැකීමට ගුරු කරගන්න පුළුවන් විදියකින් ඔප්පු කරගන්න පුළුවන් යමක් සද්ධාවෙන් බාර අරගෙන ඒ කටයුත්තේහි පසු නොබලන වීර්යයෙන් දිගට ගත කරලා ඒයින් ප්‍රතිඵල ලැබලා Taman ඒ ලැබුවා වූ පිටින් ලැබුවා වූ සද්ධාව Taman තුලින්ම සාධික වෙනවා. විදියකට කියනවා නම් ඕකාපන සද්ධාහ බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙච්ච අවස්ථාව කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිතයක තියෙන ඉතාමත්ම වටිනා අවස්ථාවක්. ඒ වගේම මොනම මිනුම් දඩකින් මැනලා බැලුවා. Tamanගේ Taman වශයෙන් ලබන ආස්වාදයේ පැත්තෙන් අරගෙන බැලුවත්, එහෙම නැත්නම් ලබන්න තියෙන රැප සම්පත්තකින් බැලුවත්, අනුන්ගෙන් ලැබෙන කීර්ති ප්‍රශංසාකින් බැලුවත්, මෙතන ඇති වෙනා වූ වෙනස භාවනා නොකල කෙනෙකුට වැටහීමක් ඇති වෙනවා. නමුත් භාවනා කළ විශේෂයෙන් භාවනාවට උපදෙස් දෙන්නේ බුදුජානන් වහන්සේ වාගේ බුදුජානන් වහන්සේ වාගේ මුළු ලෝකෙටම භාවනා හඳුන්ලා දීපු උතුමන් වහන්සේලාට මේ අවස්ථාව පෙන්නේ පුතුමාකාර වෙනසක් වශයෙන්. ඒ නිසායි සඳහන් කරන්නේ මෙවැනි ධර්මතාවයක් රස නොබලපු අත් නොවිඳපු අවුරුදු 100ක ජීවිතයකට වඩා මෙවැනි එක ධර්මතාවයක් ඒ කියන්නේ උද්‍යප්පේ අවස්ථාව අත්දැක ගන්න පුළුවන් ජීවිතයේ එක දවසක් තුනක් සුදු වටිනායි කියන. ඒ මොකද ඒ පුද්ගලයා එළව මෙලෝ වශයෙන් තියෙන වෙන විදිහට කියනවා නම් වේදිත අවේදිත වශයෙන් ඇත්තා වූ සුඛ දෙකම එක ජීවිතයක් තුළ අත්දැකලා මේ වේදිත සුඛේ කොච්චර ගොරෝසුද කොච්චර ඕලාරිකද මේ සඳහා මිනිස්සු කොච්චරනම් මත් වෙලා ඒ පස්සේ ඇදීගෙන යනවද මොනතරම් අවිද්‍යාවක් මේ පවතිනවද කියලා තමන් වශයෙන් සාක්ෂාත් කරගන්න. ඒ වගේම මේ අවේදිත සුඛය නොමිලේ ලබන දෙයක්. සාන්ත සුඛයක්. ඒ සඳහා අවශ්‍ය කරලා තියෙන්නේ නිසි ගුරු උපදේශයත් තමන්ගේ යථාර්ථ භාවයත්. මේ தත්ත්වය ඇති කරගත්තොත් මෙලොව වශයෙන් මේක ලබ ගන්න පුළුවන් කියන මේ වෙනස ඇති වෙන නිසා ඒ පුද්ගලයාට ඒ කියන්නේ ඇත්ත ඇති ඇතියෙන් දකින පුද්ගලයාට දැන් මම මගේ සුඛය පිණිස මේ දේ කළ යුතුය මේ දේ නොකළ යුතුය කියලා හොඳට වැටහීමක් ඇති වෙනවා මෙතන ඉඳලා තමයි යෝගාවචරයාගේ නියම වෙනස වෙන විදිහට කියනවා නම් තමන්ගේ පුරුදු තමන්ට නරක පිණිස පිහිටන නමුත් රුචිය නිසා හෝ කැමැත්ත නිසා හෝ ගුරු මත නිසා හෝ තර්කයට ගැලපෙන නිසා හෝ පොඩි බැඳගෙන ගිය හනමිටි හැලෙන්න පටන් ගන්නවා සා යෝගාවත ජීවිතයක වෙනස ඇති වෙන්නේ මේ වගේ අභ්‍යන්තරයෙන්ම අරමුණ ඇති හැටියෙන් දැක ගැනීමෙන් ඇති වෙන ඥාණින් මිසක්වත් පිටින් පැවරීමෙන් නෙවෙයි. ඒ නිසා භාවනා කරන ඇත්තෝ අනික් ඇත්ත දිහා බලනකොට ප්‍රවේශම් වෙනවා. ඒ අනික් ඇත්තන්ගේ බාහිර ගති, බාහිර ලක්ෂණ දිහා බලලා ඒකෙන් ඒ පුද්ගලයා මනින්න හදනවා නම් ඒ අනුව වහාම විනිශ්චය නීති දඬුවම් ප්‍රකාශ කරන්න පටන් අර ගන්නවනේ ඒක නුසුදුසු සුදුසුකම් රහිතව කරන කටයුත්තක් ඒ වාගේම අර්ථයක් පිණිස පිටන දෙයක් නෙවෙයි. ඒ වාගේම යෝගාචරය තමන් වශයෙන් කටයුතු කරනකොට උනත් මෙවැනි සාර්ථක නැත්නම් මුල් බැස ගන්නා ඥාන වලටපත් වෙන තාක්කල් තමන් තුළ ඇතා වූ අඩුපාඩු විශේෂයි තද බල විදිහට හිත නරක කරගන්න නරක. ඒවා පිළිබඳව පුළුවන් තරම් මෛත්‍රී අනුකම්පාව ඇති කරන්න ඕනේ. මේ යම් පුරුදු ගොරෝසු ගති Taman තුල තියෙනවා නම් ඒ තියෙන්නේ මොකද්ද? අරමුණ හරි හැටියට දැක ගන්න බැරි ස්වરૂපේ නිසා. අරමුණ යථා ස්වરૂපේ දැක ගන්න පුළුවන් නම් එදාට Taman තේරෙයි මේ මේ ගති Tamanට අහිමි පිණිස පිටනවා. මේ මේ ගති ශ්‍රද්ධාව පිරීම පිණිස පවතිනවා. සතිය වීර්ය පිරීම පිණිස පවතිනවා. ඒ නිසා මේ ගති වෙනස් කරන්න ඕනේ. මේ මේ ගති දිනු පවුණු කරන්න ඕනේ කියලා යෝගාවචරයට වෙනස ඇති වෙනවා මේ වෙනස නිසා. ඒ මොකද අර වේදිත සුඛය අවේදිත සුඛය කියන මේ දෙකේ වෙනස. එහෙම නැතිනම් ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇහැට අහුවෙන්නේ නැති සැපයක් නම් කනට අහුවෙන්නේ නැති සැපයක් නම් නාසයට අහුවෙන්නේ නැති සැපයක් නම් දිවට අහුවෙන්නේ නැති සැපයක් නම් ශරීරයට අහුවෙන්නේ නැති සැපයක් නම් ඕක විඳින්නේ කොහොමද? අවේදිතය නම් ඕක සුඛයක් වෙන්නේ කොහොමද? ඒ මොකද ලෝකයා පටන් ගන්නෙම වේදිත සුඛේමයි, කාම සුඛේමයි. මුළු ජීවිතේ පුරාම එක එල්ලේ ඒ දෙසම බලාගෙන හරියට ගින්නට ගිනි කනවා වගේ පළඟටියා ගින්නටම පැන පැන ඉන්නාසේ. ඉස්සරහා තියාගෙන ඉන්නේමත් මේ වේදිත සුඛේමයි. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනා කරලා ඉලා ඉදිරිපත් කෙරුවොත් මේට වඩා හාත්පසින්ම වෙනස් මේ වේදිත සුඛයේ අවුරුදු 100ක් විඳිනවට වැඩිය මේ අවේදිත සුඛයේ විඳින එක පැයක් එක ජීවිතයක් එක දවසක් වටිනවා කියලා කියන්න පුළුවන් වෙනකොට අර වේදිත සුඛයේ ගෙලී සිටින ඇත්තන්ට ඒක අභියෝගයක් බවට පත් වෙනවා. ඒගොල්ලෝ තර්ක කරනවා. කොහොමද එහෙමනම් ඒක විඳින්න පුළුවන් වෙන්නේ කියලා. මේ වාගෙම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සාන්ත සුඛය මේ වේදිත සුඛය පිළිබඳව දේශනයක් පවත්වනකොට ස්වාමීන් වහන්සේගෙන් නමක් ශ්‍රාවක ස්වාමීන් වහන්සේ නැගිටලා ස්වාමීන් වහන්සේ මේ විදිහට ඒක අවේදිත නම් ඒක සුඛයක් වෙන්නේ කොහොමද? ඒක සාහිත්‍ය සාංශි දීපු උත්තරේ තමයි අවේදිත නිසාමයි ආයස්මතුණී ඒක සුඛයක් බවට පත් වෙන්නේ. ඒ මොකද මේ කාම ලෝකේ වේදිත සුඛ කියලා කියන්නේ ඇහැට රූපයක් වදිනකොටම එතන චලනයක් තියෙනවා. එතන කම්පනයක් තියෙන. තිගැස්මක් තියෙන සාන්ත භාවයක්. මේ කම්පන ස්වරූපේ චලන ස්වරූපේ තිගැස්සුම් ස්වරූපේ අලුත් වැඩියා කිරීම තමයි අලුත් රූප දකින්න කියන්නේ. රූප තණ්හාව කියන්නේ. මේකෙන් කරන්නේ මොකද්ද? අර කම්පනය, අර චලනය තිගැස්ම දිගින් දිගට වෙනස් කරමින් පවතින එක. මේ නිසා රූප වශයෙන් අපි ලබන මේ වින්දනයේදී කරන්නේ අපේ යත්තා වූ නිශ්චල භාවයේ සාභාසිනිය කරලා විනාශ කරලා ඒ විනාශ වෙච්ච ස්වරූපේ දිගින් දිගට පැවැත්වෙනවා. ඒ නිශ්චල භාවයක්, tempat භාවයක්, සාන්ත භාවයක් නැහැ. අවේදිත සුඛේ පවතින්නේ අරමුණ વિશે ප්‍රියාප්‍රිය භාව වශයෙන් ඇති කරගත්ත ආස්වාද ලබන්න පුළුවන් සත්‍යයක් නෙවෙයි. ප්‍රියාප්‍රිය දෙකෙන් තොර වූ මධ්‍යස්ථ උදාසීන ස්වરૂපයක්. මේ නිසා ඒ තුල තිගැස්මක් නැහැ. කුතුහලයක් නැහැ. කම්පනයක් නැහැ. ඒ නිසා සාන්ත භාවයක් පවතිනවා. මේ නිසා භාවනා කළ කෙනෙකුට නම් මෙවැනි ධර්ම දේශනාවකින් හෝ මේක උත්සාහ තේරුම් කරන්ට උත්සාහ කිරීම අර්ථයක් තියෙනවා. භාවනා කරන කෙනා වරින් වර හෝ මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් තොර මේ සුඛය වරින් වර අත්දැකලා තියෙනවා. එහෙම කෙනෙකුට හේතු කරලා හේතු ගන්න ක්ලේසි. නමුත් මේ කාමසුඛයෙන්ම පටන් අරගෙන කාමසුඛයෙන්ම අවසන් වෙන කාම ලෝකයට මේ තේරුම් ගැනීමේ තේරුමක් නැහැ. අපේ භාවනා කරන පිරිසට තේරුම් ගැනීමක් වශයෙන් දර්ශනයක් වශයෙන් ගත්තොත් අපි මේක කලින් කීප වතාවක් මතක් කරගත්ත විදිහට හොඳේ කාම ලෝකේ ජයගත්ත නැත්නම් සුඛෝපභෝගී වස්තු සම්පatti සහිත පුද්ගලයෙක් තමන්ගේ ඒ සිටුමැදුරේ සිටුවරේ තමන් නිදාගෙන ඉන්න අවස්ථාවකට තියෙන සැපේ අරගත්තොත් ඒ පුද්ගලයාට කලාතුරකින් ලැබිච්ච හොඳ සැප නින්දක් ලබන අවස්ථාවක්. ඒ සැප නින්ද ලබන අවස්ථාවේ සංගීත භාණ්ඩ වාදනය කරන ඇත්තෝ ඒ පුද්ගලයා නැගිටිනකම් බලාගෙන ඉන්න හොඳ සංගීතකින් පිනවන්ට කෑම උයන ඇත්තෝ බලාගෙන ඉන්නවා ඒ පුද්ගලයා නැගිටිනකම් හොඳ කෑමකින් ඒ මේ සිටුවරය පිනවන්ට ඒ වාගේම නාසයේ සුවඳ ගැන උනන්දු වෙන ඇත්තෝ හොඳ සුවඳ පමා කරමින් ඉන්නවා පිනවන්ට මේ වාගේ විවිධ ඉන්ද්‍රිය ධර්ම පිනවීම සඳහා ඒ ඒ කතිය උනන්දු වෙලා ඉන්න වෙලාවේ මේ එක කෙනෙක් හෝ මම හොඳ කැම වේලක් හැදුවා ඒ කැම වේල පදම ඇවිල්ලා තියෙන්නේ අද නම් මට හොඳ කීර්ති දාමයක් නැත්තම් ප්‍රශංසාවක් ලබා ගන්න පුළුවන් ඒක නිවෙන්න ඉස්සර වෙලා වහාම මේ සිටුවරයට මේක දෙන්න ඕන කියලා අර තද නිින්දේ පසු වෙන සිටුවරය අවදි කෙරුවොත් එහෙම කුමන තත්ත්වයක් උදා වෙයිද කියලා අපි සාමාන්‍ය ප්‍රායෝගිකව කල්පනා කළොත් අපිට හිතා ගන්න පුළුවන් මේ මිනිස්යාට ලැබෙන මේ කලාතුරකින් ලැබෙන නිින්ද බාධා කරන නිසා ඒ පුද්ගලයා මොන විදිහට ඒ උයන්න කෙරෙහි කිපෙයිද නැත්නම් දොස් කරයිද කියලා. ඒ මොකද ඒ තමන් ඇහෙන් සැපෙන් තොරව කනේ සැපෙන් තොරව නාසයේ සැපෙන් තොරව දිවේ සැපෙන් තොරව කයේ සැපෙන් තොරව ගත කළ මේ මොහොත බිඳ දැමීම නිසා ඒ පුද්ගලයාට විශාල ද්වේෂයක් තරහක් පහළ වෙනවා. ඒ වෙනුවට දෙන්න හදන්නේ දිව පිනවීමෙන් දිව උද්දීපනය කිරීමෙන් දිව කුතුහලය දැනවීමෙන් දක්වන සැපයක්. ඒ අවේදිත සුඛයේ විඳින්මින් හිටපු ඉන්ද්‍රංගයෙන් ශක්තියෙන් තොරව පරිබාහිරව සැප විඳින්මින් හිටපු පුද්ගලයාට ඒකෙන් අවදි කරවලා ඉන්ද්‍රයන් මාර්ගයෙන් සැපයක් දෙන්න පටන් අර ගන්නකොට ඒ මනුස්සයාට ඒ දෙක වෙනස වැටහෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා අර තමන්ගේ නිින්ද කලාතුරකින් ලැබෙන සපවත් නිින්ද බාධා කිරීම හේතුවෙන් ඒ සේවකයාට එක්ක සේවයෙන් පහ කරන්න හෝ දඬුවම් නියම කරන්න ඉඩ තියෙනවා. ඒ පුද්ගලයාගෙන් ඇහුවොත් නැගිටවට පස්සේ ඒ මොකද කේන්තිගේ අසවල් සැපයක්ද විඳින්මින් හිටියේ කියලා. ඔබ ඇහෙන් සැප විඳින්මින් හිටියද, කනෙන් සැප විඳින්මින් හිටියද, නාසයෙන් සැප විඳින්මින් හිටියද කියලා එකක්වත් විස්තර කරන්න බෑ. ඒ මොකද තද ගැඹුරු නිින්දෙදී අඩුම වශයෙන් Taman සත්‍යපේ ඉන්න ඒ ගුදිරියේ ස්පර්ශයවත් නැතුව යනවා. සම්පූර්ණ ඉදurangින් ඇති වෙන සැප ස්පර්ශ උද්දීපන නැතුව ගිය මොහොතක් තමයි ගැඹුරු නිින්ද කියලා කියන්නේ. ඒ ගැඹුරු නිින්ද අවස්ථාවේදී තියෙන සැපය විස්තර කරගන්න බැරි වුණාට අවදි වුණාට පස්සේ නෑයි කියන්න බෑ. හොඳටම අත්දකින්න පුළුවන් සැපයක්. මෙන්න මේක තමයි සාමාන්‍ය විදි උපමාවක් විදිහට පෙන්වන්න පුළුවන් වෙන්නේ අවේදිත සුඛය කියලා කියන්නේ. ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් තොරව විඳ ගන්න පුළුවන් ඉතාමත්ම විවේක සුඛයක් පවතින. ඒ විවේක සුඛය තුල සිදුවෙන බාධා වල තමයි ඇහිම් දැකීම කියලා කියන්නේ. නමුත් යම් කිසි කෙනෙක් හිතා ගන්න නරකයි එහෙමනම් මේ භාවනා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ නිින්දකින් ලබන ඉන්ද්‍රයන්ගෙන් ඉන්ද්‍රිය ධර්ම වලින් වෙන්වීමක් බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඒකෙදි තේරුම් අරගන්න තියෙන්නේ නිින්දදී තියෙන්නේ තීන මිද්දට වැටීම නිසා යෝගාවතර පැත්තෙන් බලනවා නම් නැත්නම් භාවනා පැත්තෙන් බලනවා ප්‍රමාදයට වැටීම. ප්‍රමාදයේ තුලින් ඉන්ද්‍රයන් පැත්තකට කරලා ලබන සැපයක්. නමුත් භාවනාවේදී තියෙන මේ தත්ත්වේ සම්පූර්ණ අප්‍රමාදීව සජීවී හිතින් අත්දක ගන්න පුළුවන් වෙනසක්. ඒ නිසා නිින්දදී ලැබෙන සැපේ වගේ දසදහස් වාරයක වෙනසක් මේ සැපේ පවතිනවා. මේ නිසා යෝගාවචරය උද්‍යප්පේ ඥාන අවස්ථාවටපත් වෙනකොට මෙන්න මේ සැපය පිළිබඳව හැඟීමක් පහළ කරගන්නවා. ඒ හැඟීම පහළ වෙන්නේ නිත්‍ය සංඥාවෙන් නෙවෙයි. සුඛ සංඥාවෙන් නෙවෙයි. ආත්ම සංඥාවෙන් නෙවෙයි. සුභ සංඥාවෙන් නෙවෙයි. ඉතාම ප්‍රකටව සඳහන් කරනවා නම් අනිත්‍ය සංඥාව. මේ උද්‍යප්පේ ඥානයේදී යෝගාවචරයට නාම රූප වශයෙන් බෙදලා බැලුවත් හේතුඵල වශයෙන් බෙදලා බැලුවත් මේ සෑම දෙයක්ම වහවහ ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින අනිත්‍ය භාවයේ වැටීම නිසා නිත්‍ය සංඥාව දුරු වීමෙන් ඇතිවෙච්ච ඥානයක් තමයි. මේ විදිහට විපස්සනා ඥානවලට නැත්නම් උද්‍යපේ ඥානෙට මුලින්ම සැපත් වෙච්ච යෝගාවචරය ඉන් ඉදිරියට මේ විදිහටම නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කරන ඉදිරියට යනකොට මේ අනිත්‍ය භාවය හොඳට මේරීමකටපත් වෙනවා. එහෙම නැත්නම් එහිම හිත පුරුදු භාවයකටපත් වෙනවා. මේ නිසා යෝගාචරයට වැටෙනවා මේ එකම තැනකවත් එකම ක්ෂණයක්වත් නැවතීමක් නැතුව ඇතිවීමෙන් පවතිමින් නැතිවීමෙන් පවතින මේ නාම රූප ධර්ම නිසා බලාගෙන ඉන්න හිතත් පෙළෙනවා. ඒ අරමුණු වශයෙන්ුත් තියෙන පෙළේ මෙන්න මේ පීලිත ස්වરૂපයේ පෙළෙන ස්වરૂපයේ යෝගාවචරයට ඊගාවට ඉදීම නැත්නම් බහුල වශයෙන් අනිත්‍ය භාවයෙන්ම හිත පිරී ගන්නකොට ඉබේම හිත ඒක දුක්ඛ ස්වરૂපේ පෙළෙන ස්වરૂපයටපත් වෙනවා. මේ විදිහටම තමයි යමක් මේ තරම්ම වේගයෙන් වෙනස් වෙනවනම් මේ තරම්ම පෙළෙන ස්වરૂපයටපත් වෙනවනම් මේකේ මමය කියාගන්නට මටය කියාගන්නට මගේය කියාගන්නට යනවනම් ඒක මොඩකමක් මේ පහළණය ආනන්දමත් කරන්න පුළුවන් ස්වરૂපයක් වශයෙන් පවත්න ස්වરૂපයක් මේක නම කියලා මගේ කියාගන්න ස්වරූපයක් නැතය කියන එක ඒකාන්තම තාවුලයි. වෙන විදිහට කියනවනම් අනාත්ම සංඥාවට ඉදිරියට. මේ නිසා යෝගාවචරය මේ උද්‍යප්පේ ඥාණයටපත් වුණාට පස්සේ දිගට පවත්වන භාවනා වාරයක් පාසා මේ අනිත්‍ය සංඥාවේ මේරීම සිද්ධ වෙනවා. ඒ මේරීම න්‍යායානුකූලවම පෙළෙන ස්වરૂපය ආબોධ කරන්නේ නැත්නම් දුක්ඛ සංඥාව ආબોධ කිරීමට හේතු කාරණාවක් වෙනවා. යමක් පෙළෙනවා වෙනස් වෙනවා නම් වහාම යමක් පිළීම සඳහා ඒ වෙනස පවතිනවා නම් ඒක ආත්ම වශයෙන් බාරගන්නේ නැහැ නැත්නම් අනාත්ම සංඥාව පහළ වෙනවා මේ විදිහට යෝගාවචරයාගේ ඉදිරි භාවනාව දිගටම සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය භාව දුක්ඛ භාව අනාත්ම භාව පිළිබඳව තහවුරු අවබෝධයකට අවශ්‍ය කරන්නා වූ සාක්ෂි දිගින් දිගටම සාක්ෂි ලැබෙන්න පටන් ගන්නවා මේ නිසා යෝග අවතරය දිගට ඉදිරියට යාම් පිළිබඳව වැඩි ගුරු උපදේශ අවශ්‍ය කරන්නේ නැහැ. ඒ කරගෙන ගිය වැඩ පිළිවෙලම තමයි දිගට කරගෙන යන්නේ. නමුත් මේ උද්‍යපේ ඥාන අවස්ථාවේ පවතිනා වූ මේ විශේෂ පරිවර්තනය නිසා උපදිනා වූ වස්සද්ධිය, ලහෝතා, මුදිතා, සම්මඤ්ඤතා ආදී අරමුණේ හිතේ පවතිනා වූ මේ යොහුසුළු බව නිසා එක අතිදාව එහෙම නැත්නම් කියනවා නම් වරදවා වටහා ගැනීම. වැරදි ඇස්තමේන්තුවක් යෝගාවචර සිදු වෙන්න පුළුවන්. ඒ මොකද මේ තරම් විදිහටම හිත ආරමුණේ කියලා බහින තරමටම ආරමුණ විනිවිද ගන්න පුළුවන් තරමටම ආරමුණ නාම රූප වශයෙන් බෙදලා ඉන්නවා. එනේන ආරමුණේ හිත කාර්යක්ෂම වෙනවා. ප්‍රීතියෙන් පස්සද්ධියේ හොඳට වැටෙන්න පටන් ගන්නකොට යෝගාවචර සමහර විටක මේක මාර්ග ඥානය වෙන්න පුළුවන් කියලා අමාර්ගයේම මාර්ගයේ වශයෙන් තේරුම් ගන්න පටලවා ගන්න ඉන්නේ. ඒ වාගේම මේක ඵල ඥානෙ වෙන්න පුළුවන් කියලා ඵලය නොවන්නා වූ දෙයක්ම ඵලයේ වශයෙන් තේරුම් අරගන්න ඉන්නේ. මෙන්න මේ නිසා යෝගාවචරය මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී අරමුණ මෙනෙහි කිරීම එහෙම නැත්නම් එල්ල කිරීම වශයෙන් අරමුණට හිත එල්ල කිරීම සූර වෙනවා. සූර නොවුනොත් මේ භාවනාවේ අතුරුඵල වශයෙන් පහළ වෙන්නා වූ මේ සුඛ භාවය පස්සද්ධිය ආදී දේවල් මෙනෙහි නොකිරීම නිසා ඒකට යට වෙන්නේ කියනවා. යට වුණොත් අමාර්ගයේ මාර්ගයේ වශයෙන් උත් ඵලේ නොවන දෙයක් ඵලයේ වශයෙන් උත් තේරුම් ගැනීම නිසා මෙතන එක තැන කරකැවෙන ස්වරූපයක් එහෙම නැත්නම් ඇතුළත නතර වීම විපස්සනාවේ හෝ වේවා සමතේ හෝ වේවා ඇතුළතින් තමන් උපදවාගත් ආවෝ ධර්ම වලම ගැලී ගැනීමෙන් නතර වීමක් සිදු වෙන්න පුළුවන්. එතනදී යෝගාවචර ප්‍රවේශම් වෙන්නවා. මොකද මේ මතුවෙන ධර්ම ඒ ඒ වශයෙන්ම මෙනෙහි කරමින් නැවත නැවතත් මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේම ප්‍රකෘති ස්වરૂපය ඉදිරිපත් කරගනිමින් මෙනෙහි කිරීම. මෙනෙහි නොකල ඒ පිළිබඳ අවදි හිත පවත්වනවා නම් මේ මාර්ග අමාර්ග කියන දෙක පටලවා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන්. ඒකට කියනවා මග්ගාමග්ග ඥාන දසන විසුද්ධිය කියලා. එතනින් එහාට නම් යෝගාවචරය කෙලෙම විපස්සනා මහා මාර්ගයට මහා වීදියට වැටෙනවා. ඒ වීගයේදී දිගටම සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය භාව, දුක්ඛ ස්වરૂපේ, අනාත්ම ස්වરૂපේ, අනිත්‍ය ඥාන, දුක්ඛ ඥාන, අනාත්ම අනාත්ම ඥාන වශයෙන් ඉදිරියටපත් වෙනවා. ඒපත් වීමේදී යෝගාවචරය හොඳ ඉන්ද්‍රිය පරිපාක පුද්ගලයෙක් නම් ඒ කියන්නේ වායස වශයෙන් ගන්නකොට ඥාන දශකයේ தත්ත්වයටපත් වෙලා තියෙනවනම් බොහෝම ඉක්මනට මේ වේදිත සුඛය අවේදිත සුඛය අතර වෙනස තේරුම් ගන්න. ඒ වාගේම අවේදිත සුඛයෙන් ලැබෙනා වූ මේ විශේෂ අත්දැකීම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කොච්චරනම් අගය කළාද මොකද ඒක නියම මාර්ගයටපත් වෙන දේ මෙන්න මේ දේ තේරුම් ගන්න. යෝගාවචරය මෙලොව වශයෙන් අත්දැකීම් රහිත කෙනෙක් නම් එහෙම නැත්නම් ඒ ලැබෙන දේ දෝතින් පිළිගන්න තරමට බාහිර ගන්න තරමට මෝරලා නැතිනම් ඊ타ත්ම තහවුරු වෙච්ච නැවත නැවතත් සහතික වෙච්චි අනිච්චානුපස්සනා ඥානයක් පත් වෙන තාක්කල් විපස්සනා දිගට පවත්වන්න ඕනේ. එහෙම නැතුව මෝරච්ච කෙනෙක් නම් පාරමිතා ශක්තිය සම්පූර්ණ වෙච්ච කෙනෙක් නම් විපස්සනා ඥාන වශයෙන් මේ අනිච්චානුපස්සනාව පහළ වෙනකොටම වහවා දහසක් නැහැ. මේක තේරුම් අරගන්නොත් මේ තමයි බුද්ධපතේ බුදු මහරහතන් වහන්සේලාගේ මාර්ගය මෙහිම හිතාලවලා මේ අනිත්‍ය භාවයේ වැඩෙන විදිහටම නැවත නැවතත් මූල කර්මස්ථානයේම හිත පවත්වා ගන්නවා. මූල කර්මස්ථානයටම හිත යොදවන්න ඒ යොදවනකොට මූල කර්මස්ථානයේ හිත පවතිද්දීම මූල කර්මස්ථාන ඉතාමත්ම සියුම වැටහෙද්දීම ඊට වඩා ඕලාරිකව ඊට වඩා සිත්වන්නා සුළුව වෙනත් ධර්මතා වැටෙන්නේ කියලා. යෝගාවචරය මෝරලා නැතිනම් ඉන්දිය ධර්මයි ඇහිලා නැතිනම් යෝගාවචරය මූල කර්මස්ථානට හිත යෙදවීම බාල කරලා ඒ මතුවෙනා වූ අතුරුඵල විශේෂයේ වැඩි වේලා ගත කෙරුවොත් ප්‍රශ්නාව පිටේ. ඒ වෙනුවට નિયમિતම පිරිසිදුවර දෙන උපදේශ මාලාව හැටියට කොච්චර මූල කර්මස්ථානයේ හේතුඵල නාම රූප වශයෙන් බෙදෙමින් බෙදෙමින් බෙදෙමින් හුදු ක්‍රියාවලියක් එහෙම නැත්නම් හුදු සුදු පාටක් වර්ණයක් ආලෝකයක් වශයෙන් හෝ පෙන්වනවා මේක මූල කර්මස්ථානයමයි කියලා එහි විශ්වාසය ඇතුව එහිම හිත තියාගෙන ගත කළොත් යෝගාචර ඍජු මාර්ගයට වැටෙනවා. ඒක නැතයි කියන උත්සාහ කරලා දැන් මට මූල කර්මස්ථානේ පේන්නේ නැත ඒ නිසා මට මෙනෙහි කරන්න දෙයක් නැතේ ඒ නිසා මම කුමක් කළ යුතුද කියන විදිහේ සැකවලට තුඩු දෙන විදිහේ හිත කලකොල භාවයට ඉඩ තියලා භාවනා කරන්න පටන් අරගත්තොත් මේ කියන බාහිරේ පවතින ආ වූ විවිධ අරමුණු යෝගාවචරය මැඩලන්ට ඉන්නේ. මේ නිසා මාර්ගය අමාර්ගය දෙක අතර පටලැවිල්ලක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ පට නොපටලැවි ඉදිරියට යන්න යෝගාවචරය නැවත නවක යෝගාවචරයක් විදිහට පටන් ගත්ත කෙනෙක් විදිහටම මූල කර්මස්ථානයේම ඇතය පවතිනවාය කියන සංඥාවෙන් එහිම හිත පවත්වමින් ඒ හාත්පස පේන අනිකුත් අතුරු දර්ශන පැහැදිලිවම තමන්ගේ මානසිකාරයට බමලක් යොමු කරලා ප්‍රමුඛතාවය දෙන්න යන නරකයි. ප්‍රමුඛතාවයේ දිය යුත්තේ සියුම නමුත් අපහැදිලිව නමුත් වැටෙන මූල කර්මස්ථාන දෙනවා. පැහැදිලිව නමුත් ඕලාරික නමුත් සිත් ගන්නා සුළු නමුත් පසු වෙන දෙවෙනි දේවල් යෝගාවචරය දෙවෙනි තැන දිලා කලකන්න මේ විදිහට කරගෙන යනවනම් හරියට බරපතල පෙරද්දක් කරලා රාජ සභාවට නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වෙච්ච පුද්ගලයෙක්ගේ යම් කිසි වෙලාවක විද්‍යේ නීතිඥවරය ඇහුවොත් Taman මේ වැරද්දට වැරදිකාරයද නිවැරදිකාරයද කියලා නඩුකාරුන් වහන්සේ ඇහුවා. නීතියේ විචිත්තය විචිත නීතිඥවරය ඇහුවත් ඒ වැරදිකාරයා Taman වැරද්ද කළා ප්‍රසිද්ධියෙම කියා හිතෙන මම නිවැරදිකාරයයි කියලා. අන්න එහෙමනම් නඩුව ඇහෙනවා. ඇහෙනකොට චෝදනාපක්ෂයෙන් එකින් එක එකින් එක සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ සාක්ෂි ඉදිරිපත් කරන තාක් ඒ සාක්ෂි මුළු උසාවියටම පිළිගන්න පුළුවන් සාක්ෂි වෙන්න පුළුවන්. නමුත් මේ චූදිතය උල්ලුවන් තරම් යම්ම ඉඩක් තියෙනවා නම් ඒ සාක්ෂිය Tamanට පැනලා යන්න ඒක ඉස්මතු කරලා කියනවා ඒ කියපු ප්‍රමාණය ඇත්ත නමුත් මම නිවැරදිකාරයි. මෙන්න මේ කාරණාව නිසායි. ඒකත් තව සාක්ෂියක් ඉදිරිපත් වෙනවා. ඒකටත් මේ පැනලා යන්න පුළුවන් ඉඩක් තියෙන තාක්කල් ඒ චූදිතය නිදහස කරන ඉදිරිපත් කරමින් Tamanට නිර්වද්‍ය භාවය උසාවියට ගෙනහැර පාන්න උත්සාහ කරනවා. නමුත් මේ අවස්ථාවේදී මොනම කාරණාවක් නිසා හෝ උසාවිය වැහුවොත් නඩුව නතර කරොත් අර පුද්ගලයා ඒ දේ ඉදිරිපත් කරන Taman නිර්වද්‍ය බවත් Taman උසාවියටපත් කළ වෙහෙස කළ බවත් ඒ සමාජයට දොස් පවරනවා. නමුත් එවැනි නඩු නතර කරන්නේ දිගින් දිගට ඇහෙන්න ආවා. දිගින් දිගට ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මහා සෙනඟක් ඉදිරිය පිට. මහා සභාවේ අර පුද්ගලයා විත්තිකූඩුවේ ඉඳද්දී ඒ පුද්ගලයාටම තේරුම් යනවා දැන් මම කොච්චර වහන්න හැදුවත් මුළු උසාවියට තේරෙනවා. මට තර්ක වශයෙන් කර්ම කාරණා වශයෙන් ගෙනහැර පාන්න වචන තියෙනවා. නමුත් උසාවිය පිළි අරගෙන ඉවරයි කියලා තමයි ආත්ම ශක්තිය ධෛර්යය පිටේන්න පටන් ගන්නවා. වින්නඩු කාරුණාංශේ වෙලාට කරන්නේ දිගටම සාක්ෂි ඇහෙන්න ගන්න. ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මොකද වෙන්නේ? ඒ චූදිතයට වැරදි කාර්යයට නිවැරදිය තියාගන්න තිබුණු ආත්ම ශක්තිය පිළිහෙන්න පටන් ගන්නවා. යම් අවස්ථාවක ඔහු ඉතාමත්ම අසරණ භාවයටපත් වෙලා මහා සෙනඟක් ඉදිරියේ බොරුවක් පවත්වපු කෙනෙක් බාටපත් වෙලා මේ සෙනඟේගෙන්මයි මට අනුකම්පාවක් ඉල්ලන් තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ සෙනඟ වෙහෙස කරලා නඩුකාරය වෙහෙස කරලා මට තව මේ ලනුකම්පාවක් ලබා ගන්න බෑ කියලා වැඳ වැටෙන්න පටන් ගන්නවා. වැඳ වැටලා සමාවෙන්න කියලා තමන් කලේ මේ වැරද්දක්ය මේ උසාවිය දුරු කෙරෙව්වය උසාවිය කල් ගත්තා ඒ නිසා අනුකම්පා කරන්න මට බුදුන් විදි සමාවත් දෙන්නේ කියලා අර තමන් මෙතෙක් කල්න මගේ අවක උසාවියෙම සමාවින්ද අන්න ඔය වගේ තමයි මේ නීති සංඥා ඔන්න ඔය වගේ තමයි මේ සුඛ සංඥා ඔන්න ඔය වගේ තමයි මේ ආත්ම සංඥා ඉදක් යන්තාක් ලැබුණා ඒ ලැබුණු ඉදී තමන්ගේ නිත්‍ය භාවය මත කරගන්න. නිත්‍ය භාවයේම පෙන්වන්න හදනවා. සුඛ භාවයෙන්ම පෙන්නනවා. ආත්ම භාවයෙන් පෙන්නනවා. යෝගාවචරය ඉනේන ආරමුණ කුයාප්පේ භාවයෙන් තොරව මෙනේ කරනවා කියල කියන්නේ නඩු ඇහෙනවා. නඩු කාර්යයක් විච්‍ය පැත්ත ගන්නෙත් නෑ. චෝදනාපැත්ත චෝදිත චෝදිත දෙපැත්තෙම ගන්නවා. මධ්‍යස්ථ නඩු වැහෙන්න ගන්නවා. අන්න ඒ වගේ තමයි යෝගාචරය උද්‍යප්පේ ඥානෙට පස්සේ උනත් කොච්චර හිතවිලි වගේ කොච්චර පරිකල්පනාවක් සංකල්ප වශයෙන් අනිත්‍ය තේරුම් ගත්තත් කවදාකවත් ඒක හරියන්නේ යෝගාචර භාවනාවෙන්ම අනිත්‍ය භාවයට දුක්ඛ භාවයට අනාත්ම භාවයට පිහිටන්න පදනමක් නැති වෙන තාක් හැම අරමුණෙහිම සංකල්ප වලින් තොරව අදහස් වලින් තොරව අනිත්‍ය භාවයේ අනිත්‍ය භාවයේ වශයෙන්ම වැටහෙන තාක්කල් දිගට අනිත්‍ය භාවය ප්‍රකාශ කරනවා. ඒ වගේම දුක්ඛ ස්වરૂපයේ සුඛ සංඥාට ඉද නොතබ මත වෙනකම් ප්‍රගුණ කරන්න. ආත්ම සංඥාට ඉද නොතබ අනාත්ම සංඥා මත වෙන තාකල් ප්‍රගුණ කරන්න. මේ නිසා යෝගාවචරය දැන් Taman තුල විශාල නඩුවක් ඇහෙන ශ්‍රේෂ්ඨ අධිකරණයක ස්වරූපයටපත් වෙනවා. යම් වෙලාවක අසතින අමනසිකාරේ නම් මෙනෙහි කිරීමෙන් තොරන නිත්‍ය සුඛ සුභ සංඥාවලට පොහොටගන්න. යම් වෙලාවක යෝගාචරය සතිවත් නම් යෝනිසෝමනසිකාරයෙන් ගත කරනවනම් සම්පජානිය වැඩ කරනවා නම් යෝගාවචරයට අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපෙ වැටෙනවා. මේ தත්ත්වයටපත් වෙනකොට යෝගාවචරයට ඒ ධර්මීයතාව වූ අමෘත ස්වરૂපේ හොඳේ තමන් වශයෙන් තේරුම් ගන්න පටන් ගන්නවා. කාටවත් රවට්ටලා කවුරක්වත් මත් කරවලා ගෙන යන වැඩ පිළිවෙලක් මේක නෙවෙයි කියන්නේ යම්ම දවසක මේ සංසාර පුරුද්දට අපි මේ රකින්න හදන අනිත්‍ය භාවය. සංසාර පුරුද්දට අපි මේ රකින්න හදන සුඛ භාවය. සංසාර පුරුද්ද වශයෙන් අපි මේ රකින්න හදන ආත්ම භාවයේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා සාක්ෂි කරගෙන. ගුරුවරයන් වහන්සේලා විනිශ්චයට තබාගෙන පුළුවන් තරම් මේ නඩුව ඇහිඳගෙන. ඒ නඩුව ඇහෙනවයි කියලා කියන්නේ විපස්සනා මානසිකාරය. විපස්සනා මානසිකාරයෙන් තොරව ගත කරන සෑම වෙලාවකම ෂට මායාවී වැරද්දෙන් ගැලවෙන්න හැදෙන චූදිතයේ ස්වරූප අපිපත් වෙනවා. මේ නිසා යෝගාවචරයෝ තමන්ටම උපදෙස් දෙනවා. තමන්ටම නිග්‍රහ කරගන්න. මේ ධර්මතා ඉදිරියේ ධර්මතා ඍජුව එකලස්ව පැමිණුනොත් කවදාකවත් අනිත්‍ය භාවයට ඍජුව හිට ගන්න බෑ. ධර්මතා ඉදිරිපත් වෙලා එකලස්ව ආවොත් මේ සුඛ සංඥාට හිට ගන්න බෑ. ආත්ම සංඥාට හිට ගන්න බෑ. ඒ නිසා අපේ සම්පූර්ණ ශක්තිය අපේ මේ ධර්ම ඒ වගේම ගුරු ශක්තිය, ඒ වගේම ස්ථානයේ සබ්‍රක්මචාරයන් වහන්සේලාගේ මේ සිව්පසයෙන් සපේන දායකයන්ගේ මේ සෑම ශක්තියක්ම අපි නිවැරදි කර ගැනීමත් අවුල් කර ගැනීමත් කියන දෙක ඉතාමත්ම සූක්ෂමයි. ඒ ඒ මොහොතේ මොහොතට පවතින. ඒ යම් වෙලාවක ඒවා එකලස් වෙලා ඍජුව හිටියොත් විනන්දුවා. මෙතුවා කල්පවදිච්ච මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බොරු සංඥාවල් විනිවිදගෙන ඇතුළට බයින. ඒක වැරදියට ඇල්ලුවොත් බොහොම ඉක්මනට සුණු විසඳලා වෙන විදිහට කියනවනම් මේ සියුම් අනාත්මීය ධර්මය තමන් උදව් කරලා නගා හිටවා ගත්තොත් ධර්මයට තමන් උදව් කළා වෙනවා ධර්මයේ උදව්ව තමත් ලැබෙනවා තමන් ධර්මයේ රැක්කා වෙනවා තමන් ධර්මයෙන් රැකුණා වෙනවා යම් වෙලාවක මේ ධර්මයේ යටපත් කළ කාමසප්ප ලෞකික ප්‍රඥා ඉදිරියට කළ ධර්මයේ අසරණ වෙනවා ධර්මයේ ආරක්ෂාව නැති වෙනවා ඒ නිසා මෙතුආ කල්ිතාමත් නැහැ තමන්ගේ ශක්ති ප්‍රමාණය හැටි හැටියට භාවනා මනසිකාරයේ වශයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරගත් පිරිසක් වශයෙන් මේ සවිත්‍ර ඉදිරිපත් කරපු ධර්ම දේශනාවට අවස්ථාවෙන් අවස්ථාවට ගෞරවයෙන් අහුම්කම් දීපු පිරිසක් වශයෙන් මූල ධර්ම ඒ වාගේම අත්දැකීම් වලින් දැන් සාදු වෙලා තියෙනවා. ඒ සියලුම අත්දැකීම් ශක්ති ඒ වගේම මූල ධර්ම න්‍යාය ධර්ම සියල්ලක් මේකතු කරගනිමින් තමන් මිතුආකල් උත්සාහයෙන් දැකගත්තා වූ ඒ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධි ප්‍රඥා ආදී ධර්ම සම වෙන ආකාරයට මේ අධ්‍යක්ීම් සහ මූල ධර්ම යොදා ගනිත්වා එසේ යොදා ගැනීමෙන් සම වෙන ඉන්දිය ධර්මයන් තුල පහළ වෙන්නා වූ යථාභූත ඥාන දර්ශනය මේ කියන විපස්සනා ඥාන මාර්ගයෙන් ඇති කර ගැනීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිවිධ ලක්ෂණ මතුවෙන මෝරණ දියුණු පවුණු වෙන්නේ මොහොතක් මොහොතක් පාස භාවනා පැවැත්වීම වශයෙන් ඉදිරියට ගමන් කිරීමෙන් ඒ විපස්සනා ඥාන කෙලවර පහළවන්නා වූ මේ මාර්ග ඥාන ඵල ඥාන පහළ වෙන තාක් හිමතු මැත්තේ මතුවෙනා වූ සකදාගාමි අනාගාමි අධියත් ආදී මාර්ග දක්වා මේ ශක්තිය දිනුවට ඉදිරියට ගෙන යාමට සියලු දෙනාටම ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියන එක. මෛත්‍රී සාගත කරුණාසාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදම ධම්මජීව ස්වාමීන් වහන්සේ